අද දවසේදී මෙවතුම් සභ්‍යම දේශනාව පැවැත්වීමට වැඩම කරන පූජ්‍යපාද පෝර්ලෑගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං පවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන් අතිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස පින්නතුනි ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්නට යෙදුනේ මේ ධර්ම කාරණා පහ අපේ බුදුරජාණන් වහන්සේ සෑම උදෑසනකම භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරන කාරණා පහ. ලෝකේ තියෙන පරම දුර්ලභම කාරණා පහ හැටියටයි මේ කරුණු පහ සඳහන් වේ. මුලින් ඔබ ශ්‍රවණය කරපු ඒ pāli පාඨය තුල අන්තර්ගත වූ ඒ දුර්ලභම කාරණා පහේ පළවෙනි එක තමයි දුර්ලභෝ බුද්ධ පාදේ මහණෙනි බුද්ධෝත්පාදය ඉතාම දුර්ලභයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළ දුර්ලභෝ manussත් ප්‍රතිලාභ මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබලා උපදින එක තවත් පරම දුර්ලභ කාරණාවක්. දුර්ලභා ෂණ සම්පත්. ෂණ සම්පත් ලබන එක හරි දුර්ලභයි. දුර්ලභා පබ්බජ්ජා පැවිද්දත් හරි දුර්ලභයි. දුර්ලභා සද්ධම්ම සවණං ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන එක පරම දුර්ලභ අවස්ථාවක්. අප්පමාදේන සම්පාදී මහණෙනි මේ අවස්ථා සියල්ලම ලැබිලා තියෙන වෙලාවේ අප්‍රමාදීව කටයුතු කරන්න. හැම උදෑසනකම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තමයි මේ සිහිපත් වෙන්නේ. එහෙමනම් මේ කාරණා පහම අපි මේ කාල වේලාවට අනුව ටිකක් කෙටියෙන් සාකච්ඡා කරමු. පළවෙනි කාරණාව තමයි බුද්ධෝත්පාදයේ දුර්ලභ බව. පිළිතුරු මෙතන කරුණ දක්වනකොට ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ ඊ타මත්ම කලාතුරකින් බව නිතර නිතර සද්ධර්ම ශ්‍රවණය කරන අපි දැන් හොඳට දන්නේ බුදුවරුන්ගේ පහළවීමේ සුලභ බවක් නම් නෑ කොහොම. සුලභ බවක් නැති හේතුව තමයි බුද්ධත්වයේ ලබන එක පරම දුර්ලභ කාරණාවක්. බුද්ධත්වයේ ලබන්නේ මේ ලෝකේ අප්‍රමාණ වීර්ය තියෙන කෙනෙක්ම වෙන්න බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පුරා. එහෙම වීර්ය තියෙන අය ලෝකේ බොහොම අඩු සින්න තමයි බුදුවරු ලෝකේ බොහොම දුර්ලභ වෙලා තියෙන්නේ. අඩුම තරමේ මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකක්වත් පාරමිතා පූර්ණේ කළ යුතුයි කියන සඳහන් කරනවා. ඒකත් අඩුම කාලේ මහා කල්ප අසංඛ්‍ය හතරයි ලක්ෂයක. මේක වචන මාත්‍රයක් මිස අපිට නම් කොහොමවත් තේරුම් ගන්න නම් අපහසුයි. මේ මහා කල්ප අසංඛ්‍ය හතරක් කියන කාරණේ. මහා කල්පයක් කියලා සඳහන් කරාම අපේ සමහර වෙලාවට අහල් තියෙනවා ධර්මයේ මෙහෙම පැහැදිලි කරලා තියෙනවා මහා කල්පයක් ඇතුලේ අන්තර කල්ප කියලා පුංචි පුංචි කල්ප 256ක් තියෙනවා. මේ මහා කල්පයේ ඇතුළේ අන්තර කල්ප 256. එක අන්තර කල්පයකට තියෙන මනුස්ස වර්ෂ ගාන දල වශයෙන් ගණනය කරලා සඳහන් කරනවා අසංඛ්‍ය 86 ලක්ෂ 40000ක්. එතකොට අසංඛ්‍ය කියලා කියන්නේ 1.140න් තමයි ඒ ගාන ලියනවා කියලා සඳහන් කළා. 1.0ක් ලියහම 10යි, 2ක් ලියහම 100යි, 0.3ක් ලියහම 1000යි, 0.4ක් ලියහම 10000යි, 0.5ක් ලියහම ලක්ෂයයි, 0.7ක් ලියහම කෝටියයි. එහිම ගණන් කර කර ගණන් කර කර එකේ ඉලක්කම ඉස්සරහින් බිංදු 140ක් ලියනකොට ආන් මේ ගානට තමයි පිළිතුරු අසංඛ්‍ය කියලා කියන්නේ. ඒ වාගේ අසංකේයවල් කීයක් තියෙනවද අන්තර්කල්පය ඇතුළේ? 86 ලක්ෂ 40000. අසංඛ්‍ය 86 ලක්ෂ 40000. එතකොට අසංඛ්‍ය 86 ලක්ෂ 40000 ගොඩවල් 256ක් තියෙනවා ඔය මහා කල්පයේ. එතකොට ඒ අසංඛ්‍ය 86 ලක්ෂ 40000 එව්වා 256 කැටි කරගත්ත මහා කල්ප අසංඛ්‍ය හතරකුත් ලක්ෂයක අඩුම තරමේ පාරමිතා කරනවා. එතකොට මේ ගාන මෙහෙම කතා කළාට අපිට දැනෙනවා හුඟක් අඩුයි ඒකේ ගැඹුර සහ දීර්ඝ බව තේරුම් ගන්න. සමහර මහ බෝසත්වරු මහා කල්ප අසංඛ්‍ය 8යි ලක්ෂයක තවත් සමහර බෝසත්වරු මහා කල්පාසංඛ්‍ය 16 ලක්ෂයක ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පුරන. පිළිතුරේ ඔය පාරමිතා සම්පූර්ණ කරන්න නියත විවරණයක් ලැබෙනකොට මෙතන අපේ මහ බෝසතාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂයකක් තමයි පාරමිතා පිළි. ඒ ප්‍රඥාධික බෝසතාණන් වහන්සේ නමක් ඉස්තිච්ච නිසා ප්‍රඥාධික බුදු කෙනෙක් වෙන නිසා ප්‍රඥාවම අධික. ඒ නිසා මහා කල්ප අසංඛ්‍ය හතර. සඳහන් කරනවා ප්‍රඥාධික බෝසතාණන් වහන්සේ මේ කාර්ය මහා කල්ප අසංඛ්‍ය හතරකින් කොහොමද කළේ කියන සිතුවිල්ල ශ්‍රද්ධාධික බෝසතාණන් වහන්සේට හිතන්නවත් බැහැ. මොකද ශ්‍රද්ධාධික බෝසතාණන් වහන්සේ නම මහා කල්ප අසංඛ්‍ය 8 ලක්ෂයක කාර්මිකා පුරන්නේ. තමන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 8යි ලක්ෂ 1කින් කරන වැඩේ එයින් භාගයකින් කොහොමද කරන්නේ කියන කාරණාවත් හිතන්න බැහැ කියලා කියනවා. එහෙනම් වීර්යාධික බෝසතාණන් වහන්සේට ඒක තේරෙන්නේම නැහැ කියලා කියනවා. හැබැයි තමන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 16යි ලක්ෂ 1කින් කරන වැඩේ තව බෝසතාණන් වහන්සේ නමක් මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂයකින් කරන කරනකොට උන්වහන්සේ ඒක කළේ කොහොමද කියලා දන්නවනම් ඒ කාන්තයෙන් ඒක කරනවා කියලා සඳහන් කරනවා. නමුත් ඒක කරන්න තේරෙන්නේ තේරෙන්නේ. එහෙනම් අපේ බෝසතාණන් වහන්සේ මේ පාරමිතාව කොහොම පූර්ණේ කරන්නේ? ප්‍රඥාදිකයි කියන කාරණාවේ ඒ ප්‍රමාණය අපිට වැටහින්නේ නැත්තේ වැටහින්නේ නැත්තේ. නමුත් පින්නතුනි දීපංකර භාග්‍යතුන් වහන්සේ ළඟ දස පාරමිතා අදිෂ්ඨාන කරමින් දීපංකර භාග්‍යතුන් වහන්සේ නියත විවරණ ලබලා දීම දානෙට වැඩම කළා. මහරහතන් වහන්සේලා ලක්ෂ 4 බෝසතාණන් වහන්සේට මල් පූජා කරන උන්වහන්සේලාත් දානෙට වැඩම. සියලු දෙනා වහන්සේලා වැඩියට පස්සේ තමයි මල් ගොඩ උඩ ඉඳගෙන කල්පනා කළේ බුදුරජාණන් වහන්සේ මට බුදු වෙන්න පුළුවන් කියලා දේශනා කළා. බුදුවරුන්ගේ වචන කවදාවත් වරදින්නේ නැහැ. ඒ කියන්නේ මට බුදු වෙන්න පුළුවන්. එහෙනම් පෙර බෝසත්වරු බුද්ධත්වයේ සඳහා මොනවද කළේ? ආන් හිම අදිෂ්ඨාන කරලා බලනකොට තමයි වැටෙන්න පටන් ගත්තේ පාරමිතා 10ක් මනාව පූර්ණේ කරන්නේ. ඒක මනාව පූර්ණේ කරනකොට පාරමිතා 30ක් බවට පත් වෙනවා. පාරමිතා, උපපාරමිතා පරමස්ස පාරමී. පාරමිතා වලට වඩා ලොකුයි උපපාරමිතා. දැන් ඔබ සිංහලේ කතා කරුවොත් උප කියන වචනේ අහුන ගමන් කුඩයි වගේ. නමුත් පාලියේ උප කියන වචනයත් එක එක ප්‍රමාණයෙන් ලොකු වෙනවා. එනම් පාරමිතාවට වඩා උපපාරමිතාවේ සම්පූර්ණ කරන්න දැඩිය යුතු වීරිය වැඩි වෙන්න ඕනේ. පරමත්ත පාරමිතාවීට කියලා. ඒක තේරුම් ගන්න මෙහෙම සඳහන් කළේ පාරමිතාවේදී ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ සල්ලි මිල මුදල් මේ ආදී තමන්ගේ බාහිර සම්පත් දන් දෙන්න පුළුවන්. උපපාරමිතාවට එනකොට ශරීර අංග දන් දෙන්න තරම් දියුණු වෙන්නේ පරමස්ත පාරමිතාවට එනකොට ජීවිතෙත් දන් දෙන්න පුළුවන් වෙන්නේ. මිනිස්සුන්ගේ පියවි සංහාව ඒ ඒ අංගවලින් වැඩි අපි හැමෝම ගාව තණ්හාව තියෙනවා. සල්ලි මිල මුදල් දීපල ඉඩකඩ ඒ පිළිබඳව අපිට ලොකු තණ්හාවක් තියෙනවා. එතකොට ඊට වඩා තණ්හාවක් තියෙන දෙයක් ලෝකේ නැහැ. කන් විදී මුතු මැණික් වලටත් වඩා ලොකු තණ්හාවක් තියෙනවා අපේ අතපයවල. හිතලා බලන්නකෝ අතක් මෙදෙනවා. දැන් මේ අත සනීප කරගන්න ඕනේ. සල්ලි වේදම් කරන්න කොච්චර ලෝභ වුණා අපි සනීප කරන්න අපි සල්ලි වේදම් කරනවානේ. කාටවත් දුන්නේ නැති, කාටවත් කීවේ නැතුව හංගලා තියාගෙන හිටපු සල්ලි අපි වේදම් කරනවා අප සනීප කරනවා. සල්ලි ඉවර වුණාම මාල වලලු විකුණලා හරි උදස් කරලා හරි සල්ලි වේදම් කරනවා. ඉඩකඩම් යාන වාහන විකුණලා හරි සල්ලි වේදම් කරනවා අප සනීප කරගන්න. මේ කියන්නේ කිසිම හේතුවක් නිසා දුන්නේ නැති දේවල් අංග ප්‍රත්‍යංග වෙනුවෙන් දෙන්න. දානයක් දෙන්න ඕනේ කියලා අපි ගෙවල් විකුණන්නේ. දානයක් දෙන්න කියලා වාහන විකුණන අය හොඳාදී. දානයක් දීලා පින් කරගන්න ඕනේ කියලා මාළවල විකුණන අය ආදී. දානයක් දෙන්න ඕනේ කියලා බැංකුවෙන් ණයට සල්ලි ගන්න අය ආදී. එහෙමයි ලෝක හැදෙන්නේ දෙන්නේ. නමුත් අත සංයුත නැතිනො ඉන්නේ ගේ හරි විකුණනවා මේ අපි සමීප කරගන්න ඕනේ හින්දා. ඒ කියන්නේ අර දීපල ඉඩකඩම් ඔක්කොටම වඩා සංහාවක් මේ අත පිළිබඳව තියෙනවා. එහෙම කරලා ඉවර වෙනකොට වෛද්‍යවරයා කිව්වොත් අත සනීප වෙන්නේ නැහැ. අපේ තියෙන ආබාධය දැන් උත්සන්න වෙලා තියෙන්නේ. දැන් ඒ විස බීජ ශරීරේ පුරාම පැතිරෙන්න තියෙන ඉඩකඩ වැඩි. හැබැයි එහෙම වුණොත් ජීවිතේට හානි වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒකෙන් බේරගන්න නම් අත අයින් කරන්න තමයි දැන් වෙන්නේ. දැන් බාහන පසුවේ මේ වේදන් කරපු තරම් නමුත් ජීවිතෙත් නැති වෙනවා නම් මේ අත තවත් තියාගෙන ඉන්න එකේ තේරුමක් නැහැ කියලා අපි එහෙනම් අත අයින් කරන්න කියනවා. එහෙනම් අතට වඩා ජීවිතය පිළිබඳව සංහාවක් තියෙනව නේද? දේපල වලට වඩා ඉන්ද්‍රයන්ට සංහාවක් තියෙනවා. ඉන්ද්‍රියන්ට වඩා ජීවිතයට තණ්හාවක් තියෙනවා. එහෙනම් පාරමිතාවේදී දීකොල දන් දෙනවා, උපපාරමිතාවේදී ඉන්ද්‍රියන් දන් දෙනවා. පරමස්ත පාරමිතාවේදී ජීවිතය දන්. මේ පාරමිතා 10 මෙන්න මෙහෙම තුන් ආකාරයකින් 30 ආකාරයකට සම්පූර්ණ කරන්නේ. සුමේද තාපසතුමාට අර මල් ගොඩ උදදී ඕක මනාව වැටුණා. වැටුණාට පස්සේ මොන දුක වින්ද මම මේ පාරමිතාව පූර්ණ කරනවා. සුමේද තාපසතුමා කියන කියන්නේ පංච අභිඥා අෂ්ට සමාපත්තිලා. අනාගතයේ තමන් උපදින ආත්ම දාස් ගාණක් තියෙනවා. අතීතයේ තේන අතීතයට වඩා අනාගතයේ උපදින ආත්ම වටිනවා. ආන් එහෙම දාස් ගාණක් අනාගත ජීවිත තේනකොට කී පාරක් මං අපාය යනවද කියලා දැක්කේ. කී පාරක් මං තිරිසන් වෙනවද කියලා දකින්න. කී පාරක් තිරිසන් වෙලා වෙඩි වැදින මෙල්ල කපන පිහියෙන් යන ජීනිතියෙන් මරණවල කියන කාරණාවක් දා. මනුෂ්‍ය ලෝකේ ඉපදිලා අනන්ත දහදිත් ඉඳලා මැරෙන්න වෙන අවස්ථා තියෙනවා. දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් වනපද දෙකක් ඇහුවොත් නිවන් දකින්න පුළුවන්. වනපද දෙකක් අහලා අපායේ යන්නේකින් බේරෙනවද? එහෙම නැත්නම් ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් අපායට යන්නේ? මේ කාරණා දෙක මත තර්ක කරන සුමේධ තාපසතුමා තීරණය කළේ එකවතාවක් දෙවතාවක් නෙමෙයි සිය දහස් වර නිරේගිය ලෞතර බුදු වෙලා සංසාරයෙන් එතර වෙන්න බැරි අහිංසකයන් අසංඛ්‍ය ගණන් ප්‍රමාණයක් මේ භයානක සසරින් එතර කරවන්න පුළුවන් නම් ඒක හුඟක් වටිනවා. එහෙම හිතන්න පුළුවන් අය ලෝකේ පරම දුර්ලභ. Taman අපායට යන බව දැන දැන පාරමිතා පුරන්න තීරණය කරනවා. මනුස්ස ජීවිත ගෙවන කාලේ කොයි දුක් විඳින කලාබු රජුරු ශාන්තිවාදී තාපසතුමාට පිටචර වැඩ දුන්නා. ඒ කියන්නේ අර මහා තාපසේ සුමේද තාපසතුම ශාන්තිවාදී නම් ආත්මයක ඉපදිලා කසපාරවල් 2000ක් ඉවසන්න ඕන කියලා දකින්න. ඒ කසෙන් ගහපුවහම සිවිය ගැලවිලා, මස් ගැලවිලා, මේ කසුත් ඇලෙනවා. හමක් ගැලවිලා, මසුත් ගැලවිලා එනවා මේ කස. එහෙම කසපාරවල් 100ක් ගහන්නේ 2000ක් ගහන්නේ මේ හතර පිටේ. ඊට පස්සේ නහයක් අපේ කන් දෙකක් කපලා. අත් දෙකක් කපලා කකුල් දෙකක් කපලා. දැන් මේ නහය අතපය කැපුවා කියලා අපිට අහගෙන ඉන්න පුළුවන්. නම් කැපුම ලබාපු වෙලාවේ කොහොම වේදනාවක් කියන්නේ? මේ කලවයෙන් කකුල වෙන් කරලා දාන පලාකුලයක් කපන්න ගිහිල්ලා යන්තම් ඇඟිල්ල ටිකක් කැපුණාම තියෙනවා. පොල් තලයක් ගාන්න ගිහින් හිරමණේට අත ඇතුල් වුණු කියන වේදනාව. එහෙනම් කලවෙන් කකුලම කපලයි කියන්නේ. මුහුණ මැද්දෙන් නහයක් තිබුණ කියන සංඥාවක්වත් කියන්නේ නැතුව ගලවලා අයින් කරන්නේ. කන් දෙක කපලා විසි කරන්නේ. සුමේද තාපසතුමා මට මෙහෙමත් දුක් විඳින්න වෙනවා කියලා දකින්නේ නැතුව ඒ හැම දෙයක්ම දකින්නේ. ඒ හැම දුකක්ම ඉවසන්නේ තීරණය කරලයි බුද්ධත්වයට. ආන් ඒකයි සඳහන් කළේ මහණෙනි. එහෙම වීරිය වඩන්න තීරණය කරන මහා වීරවන්තයෝ ලෝකේ පරම දුතු. ඒකයි අදටත් බුද්ධෝත්පාදයේ මේ තරඳුරු. මේ මහා කල්පයේ බුදුරජාණන් වහන්සේලා පස්නමක් පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ අන්තර්කල්පින් අන්තර්කල්ප. මනුස්ස වර්ෂ අසංඛ්‍ය 86 ලක්ෂ 40000න් 40000ක් ගෙවිලා තමයි ඊළඟ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඉතරම්දී කවුරුද කිව්වොත් ගෞතම බුද්ධ ශාසනයේ යම් දෙව්ලොව ගිහිල්ලා මනුලොව නැවි දෙව්ලොවම මෙරි මෙරි උපදින. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙනකොට දිව්‍ය ආත්මම කෝටි ගාණක් අපිට තියෙනවා කියලා කියනවා. දිව්‍ය ආත්මම කෝටි ගාණක්. එතකොට අන්තර් කල්පයේම ඒ තරම් දීර්ඝයි. ඒ තරම් දුරු දුරු. නමුත් ඔබට මට ඒ දුර්ලභ වූ බුද්ධාන්තරයක මනුෂ්‍ය ජීවිතය ලැබුණා. ඒක නිකම්ම නිකම් පස්පව් කර කර මෙරිලා යන්න ඉඩ කියන්න එපා. දස අකුසලෙන් පීලා මැරෙන්න ඉඩ හරින්න එපා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ලැබුණ අවස්ථාව ජීවිත පරිත්‍යාගයෙන් හරි ප්‍රයෝජනෙට ගන්න. හැම උදෑසනකම මේක මතක් කරගන්න. ඊළඟ කාරණාව තමයි මනුෂ්‍යාත්ම භාවයේ දුක. බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා කලාතුරකින් නමුත් ඒ බුද්ධාන්තරේ අපිට මනුෂ්‍ය ජීවිතයක් තියෙනවා කියන කාරණාව ස්ථිරවම කියන්න පුළුවන් කමක් ලෝකේ පහළ වුණ බුදුරජාණන් වහන්සේලගේ ප්‍රමාණය කෝටි ගාණ. නමුත් ඒ හැම බුදු කෙනෙක් ළඟම අපි මනුෂ්‍ය ජීවිත ලැබුවද දන්නේ මේ බුද්ධ ශාසනයෙන් පින්නතුනි අපි පාප මිත්‍රයෝ ඇසුරු කරන ආනන්තරීය පාප කර්මයක් කරගත්තොත් එහෙනම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක ගන්නවත් ලැබෙන්නේ ඒ තරම් ඉන්ද්‍රිය අවශ්‍ය අවිචිය අවශ්‍ය එහෙනම් මේ ජීවිතේ බොහොම පරිස්සම් කරගන්න ඕනේ පාප විතරයෙන් බේර ගන්න ඕනේ සුළු වැරදීමක සුළු හේතුවක් නිසා අම්මගේ ජීවිතය අපි අතින් නැති වෙන්න පුළුවන් තාත්තගේ ජීවිතේ නැති වෙන්න පුළුවන් ආනන්තරී කරුණාවට මුල පුරන්න පුළුවන් ආන් ඒ නිසා පාප විතරයෙන් පුදුම විදිහට වෙන්නේ බුද්ධාන්තරයක මනුස්ස ජීවිතයක් හරිම වටිනවා. මනුස්ස ජීවිතයේ දුර්ලභයි බුද්ධාන්තරයක ලැබෙන එක පරම දුර්ලභයි. නමුත් අපිට මේ දුර්ලභ මනුස්ස ජීවිතේ හම්බුණා ඒක බුද්ධාන්තරයක අපිට ලැබුණා. මේ මනුස්ස ජීවිතේ ලැබුණේ සංසාරේ මොන විදිහේ පින් කරපු නිසා කියලාද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. වෙන කිසි පින්කමකින් මනුස්ස ජීවිතේ ලබන්නේ දන් දෙන්න පුළුවන් රංගුජී මුතුමැණි ගොඩවල් ගොඩපිට. එහෙම දන් දුන්න කියලා මනුස්ස ජීවිතයක් නම් හම්බෙන්නේ. එහෙනම් මනුස්ස ජීවිතයක් ලබන්නේ අපි ගාව සිල්ම කියන්නේ. සීලය තමයි අපි උපදින තැන වෙනස් කරන්නේ. මේ ආත්මෙන් මැරිලා ගිහිල්ලා ඉහළමැස්සෙක් බවට පත් වෙන්න නම් නියමිතේ. මම ඉහළේක් වෙන එකකින් මාව බේරන්නේ මම විසින් ආරක්ෂා කරන සීලය. දැසිකිලි වලක පණුවෙක් වෙලා නම් ඉපදෙන්නේ ඉන්නේ එතනින් බේරගන්න තමන් ආරක්ෂා කරගන්න සීල. මහමෝධි මාළුවෙක් වෙලා ඉපදින්න නම් නියමිත. ඒකෙන් බේරගන්න ආරක්ෂා කරගන්න සීල. ආන්‍යයි අපේ බුදුරජාණන් වහන්සේ මේ පංසිල් අපිට අනුදැන්වා. මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ මොනතරම් අනුකම්පා කළාද කියන කාරණාව ප්‍රත්‍යජන මිනිසුන්ට නොවැටහෙන එක පුදුමයි. මොකද අපිට තේරුම් ගන්න පුළුවන් පහසු විදිහට පෙන්වලා තියෙනවා. මහණනි මේ සිල්පද පහ රැක ගන්න කියලා. මේට වඩා රකින්න දේවල් ගැන තව කියන්න තිබ්බේ නැද්ද මේ ලෝකේ? තිබ්බා. කෙලස් 1500ක් තිබ්බා. නමුත් අපිට දේශනා කළේ මේ පහ රකින්න කියලා. අපි මොන තරම් දුර්වලද කියලා ඒකට තේරෙන්නේ 1500ක් පෙන්වුවා නම් මොනව කරන්නද පහක් පෙන්නලා ඕක රැකගන්න බැරිද? පිළිතුරු කෙටියෙන්ම කියන්න තියෙන්නේ තාමත් මේ පහ රැකගන්න කල්පනාවක් නැත්නම් ඔබව නිරයෙන් ගොඩට ගන්න සූදානම් සමක් කිසි කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ කාරණාව තරයේම මතක තියාගන්න. තාමත් මේ සිල්පද පහ රැකගන්න කල්පනාවක් නැත්නම් කවුද දන්නේ කොතන නැද්ද කියලා. වැඩට යන්න මගට බහැපු කෙනා ආපහු ගෙදර එන්නේ කියලා දන්නේ කොහොමද? පාරේ වාහනයකට හරියට වෙලා නැහැ. පාසලට යන්නේ කියලා පාරට ආපු ළමයි පාසලට යනවා කියලා ස්ථිරව කියන්නත් බැහැ. පාසල ගෙදරේ ඉඳ පාරට ආපු ළමයා ගෙදරේ කියලා ස්ථිරව කියන්නේ මග මැරෙන්න තියෙන ඉඩ කඩම ඉතාම ඉහළයි. නමුත් තාම පන්සිල් තිබුණේ නැත්තම් ඔහු ගොඩ ගන්න සමත් කෙනෙක් නෙවෙයි. කරුණු පහයි තියෙන්නේ. මේක ආන් ඒ කරුණ ටික මනාව පෙර භවයන් වල සම්පූර්ණ කරලා තියෙන හිඳයි අද ඔය මිනිස් ජීවිතේ ඕක තවත් කොහොමම ඉදිරියට රකින්න ඕනේ නම් නැවත උතුම් පන්සිල් මේ ටික කියලා දෙන්න බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්න ඕනේ. එහෙනම් උපදින තැන තීරණය කරන්නේ සීලය ඉපදුනාට පස්සේ මට ලැබෙන්න ඕනේ ධන සම්පත් මොනවද කියන එක තීරණය කරන්නේ දානි. අනුන්ට අතපාන් නැතුව දුකක් නැතුව ආහාර පාන ලබලා ඇඳුම් පැළඳුම් ලබලා ගෙවල් දොරවල් යාන වාහන සහිතව සැපසේ ජීවත් වෙන්න නම් මේ ලෝකේ මනාව දන් දෙන්න. නමුත් සැපසේ ජීවත් වෙන්න ලැබෙන ධනයෙන් ප්‍රයෝජන ගන්න මනුස්ස ජීවිතයක් ලබන්නේ නැත්නම් දෙවියෙක් වෙලා ඉපදෙන්න හරි මේ පංසී අත්මහර ආරක්ෂා කරනවා. ඒක තරයේම මතක තබාගත යුතු කාරණාවක්. තිරිසන් වෙනවට නිරේ යනවට අකමැති එනම් මනුෂ්‍යාත්ම භාවය ලැබෙන්නේ ඒක හරි දුර්ලභයි. ඒකට කරුණු කාරණා ඕන තරම් තියෙනවා. උදාහරණ වාග්යතුන් වහන්සේ මනාව ගොනු කළා. බාලපඬිතු සූත්‍රයේ තමයි මහ පුදුම උදාහරණයක් තියෙන්නේ. මනුෂ්‍යත්‍ති සූත්‍රයේ තියෙනවා ඊට නොදෙවෙනිම උදාහරණ. බාලපඬිතු සූත්‍රයේ උදාහරණ නම් අපේයි හොඳට අහල මතකයි. ගියගහක් වැටිලා මහ සාගරය. ඒකේ තියෙන එක ස්ථිරයි. මේ සාගර පතුලේ ඉඳලා එක ඇහක් පේන කැසි. අවුරුදු 100කට සැරයක් උදේ. ඒ එනකොට මෙයාට ගියගහ හම්බ වෙලා, තනි සිදුර හම්බ වෙලා මෙයාගේ බෙල්ල මේ සිදුරෙන් උඩට එන්නේ. ඒක වෙන්න පුළුවන් ලෝකෙ ඒක වෙන එක කොච්චර දුර්ලභද? හේතුව මහා සාගරයේ සීමාවක් නැතිනි. අපි කාලේ අපි කියනවා ඉන්දියන් සාගරය කියලා. අපි කියනවා අප්‍රිකන් සාගරය කියලා. ඒ වාගේ සාගරේ නොඑක් නොඑක් නම් වලින් අපි හඳුන්වනවා. සමහර පැත්තක ගොළු මුහුද කියනවා. තව පැත්තක රතු මුහුද කියනවා. එහෙම එහෙම නම් වලින් හඳුන්වනවා. ඒ කියන්නේ එහෙම එහෙම වෙනම වෙනම මුහුදවල් තියෙනවා. අපි ලං යදුව මිස සාගරේ හැමතැනම එක. ඔය ලෝක ගෝලෙ වාගේ අරගෙන බලහම ඒක හොඳට පේනවනේ. හැමතැනම නිල් පාට ඒ නිල් පාට වතුර උඩ පාවෙන යම් යම් උපකරණ වගේ නැත්නම් පාවෙන යම් යම් කැබලි ටිකක් වගේ තමයි අපි ජීවත් වෙන මේ ගොඩ බිම් ටික තියෙන්නේ. ඒ අතරින් හැමතැනම ගමන් කරලා තියෙන නිල්ම නිල් පාට ජනකඳ ඒ කියන්නේ එකම එකම මුහුද. ඉන්දියාවේ තියෙන්නේ අපේ අපේ මහ මුහුදත් ඒකමයි. ඇමරිකාවේ තියෙන්නේත් මේකමයි, අප්‍රිකාව තියෙන්නේත් මේකමයි, ඇන්ටාර්ක්ටිකාවේ තියෙන්නේත් මේකමයි. එකම මුහුදමයි. එතකොට සීමාවක් නැති මායිමක් නැති මහ සයුර කියලා කියහම අපිට වැටහෙන්නේ වේගක් තියෙනවා ඉන්දියන් සාගරයේ කැස්බෑව මත වෙනවා ඇට්ලාන්ටික් සාගරයේ. එහෙම වෙන්න බැරිද? මේ සාගරේ මෙයා මතුවෙන්නේ අහවල් තැනින් කියලා කියලානේ ඊළඟ අවුරුදු 100කට පස්සේ මෙයා එන්නේ අප්‍රිකන් සාගරේ. ඊළඟට මෙයා ඉන්දියන් සාගරේ මතුවෙනවා නම් මේ වියගහ කොහාට පාවෙලා ගිහින් තියෙන්නේ. එහෙනම් වියගහයි කැස්බෑවයි මුණ ගැහෙනවා කියන එක මොන තරම් අහඹුවක්ද? නමුත් භික්ෂුන් වහන්සේලා දේශනා කළා ස්වාමීනි, "ඊ타මත්ම කලාතුරකින් වෙන්න පුළුවන්." ඇත්තටම බැරි වෙන්න බෑනේ හරියටම කැස් බෑවා මෙතනින්ම මතු වෙන්න පුළුවන්නේ. තාම කලාතුරකින් වෙන්න පුළුවන්. ඊට පස්සේ වාගිතුන හස පැහැදිලි කරනවා ඒ ඊටාම කලාතුරකින් වෙනවා කියන වැඩේ මහණෙනි නිතර නිතර වෙනවා වගේ. හැබැයි මනුස්ස ජීවිතයක් ලැබපු කෙනෙක් මේ ජීවිතේ වරද්දගෙන නිරේත ගියොත් නැවත මනුෂ්‍යාත්මයක් ලැබනවා කියන එක මේ කැස්බෑව වියසිදිරෙන් අහස දකින්නට වඩා පරම දුර්ලභයි කියලා. මේක ගිලිහිලා පහලට වැටුණොත් ඒ තරම්ම භයානකයි කියලා. ඒ හින්දා සෙල් රැකගන්න කියලා අනුශාසනා කළා. මේ ටික කියලා දෙන්න බුදුවරුම මුණ ගැහෙන්න ඕනේ මිස වෙන කවුරු දැනුවත් කරන්නේ. එවන් බුද්ධාන්තරයක සම්මා දිට්ඨිකව ඉපදිලත් තාමත් මේ වනපද සැලකිල්ලට ගන්නේ නැහැ. මේ දුෂ්කර දුර්ලභ භයානක නිරේ ඇදලටින් තියෙන ඉඩ කඩ 100ක 500කට වඩායි. ඊළඟට සඳහන් කළා දුර්ලභා ඝන සම්පත්. මොනවද මේ ෂණ සම්පත් කියන්නේ? ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, අතපය මේ තමයි අපිට හම්බෙලා තියෙන ෂණ සම්පත්. අද මේ වගේ ලොකු වටිනකමක් තේරෙන්නේ. තේරෙන්නේ ඇස් නැති පුද්ගලයෙකුට තමයි ඇස් නැතිකමේ දුක දෙන්නේ. ඇස් තියෙන මිනිහෙකුට ඇස් හම්බ වෙච්ච එකේ ලාභය තේරෙන්නේ නැහැ. ඇස් නැති කෙනා තමන් වදාපු අම්මවක් දැකලා බඩගින්නට කන්න දෙනවා, බත් දෙනවා කියලා කිව්වේ, අල වර්ග දෙනවා කියලා කිව්වේ, රස කැවිලි දුන්නේ, පළතුරු දුන්නේ. නමුත් ඇස් පේන්නේ නැති කෙනා බත් සුදු පාටයි කියලා අහලා දන්නවා මිස මුළු ජීවිත කාලෙම බත් දැකලා මුළු ජීවිත කාලෙම පළතුරු ගෙඩියක් දැකලා මුළු ජීවිත කාලෙම තාත්තා දැකලා සහෝදර සහෝදරියෝ ගෙවල් දොරවල් ඉරහඳ කිමකවත් කලින් ඒ පුජ්‍යලයට තියෙන දුක අපිට දැනෙන්නේම නැති ඇස් තියෙන. හදිසියේ හරි ওই ඇස් දෙක නොපෙනී ගියොත් තමයි ඇහැ ලැබපු එකේ වටිනකම තියෙනවා. මේ ඇහැ හරියට නමුත් දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. චෛත්‍යයක් බලන ශ්‍රද්ධාව උපදවලා දෙව්ලොව ගිහින් පිළිම වහන්සේලා බෝධින් වහන්සේලා දිහා බලන ශ්‍රද්ධාව උපදවාගෙන සුගතිගාමී වෙච්ච අය ගැන ධර්මයේ සඳහන් කරනවා. ඒ වගේම බණ පොත් කියුවා. තව බොහෝ දේවල් ඇහැ නිසා පින් නිසා හැබැයි මේ ඇහැ නිසාම පෞත් රැස් කරනවා. සුගතියටත් යනවා දුගතියටත්. මහා කච්චායන මහරහතන් වහන්සේ දිහා බලලා රාගසිතක් උපදවාගත්ත සෝරිය ස්ත්‍රියක් බවට පත් වෙනවා. ඒ ඇහැ නිසාම. ඇහෙන් බලන හිතපු වැරදි සිතුවිලි. එහෙනම් අපි විවිධ විවිධ දේවල් දිහා බලන රාගය උපදවන, ද්වේෂය උපදවන, මෝහයෙන් යුක්ත එතකොට ඇහෙන් නිරේත පාර හදන්න පුළුවන්. සුගතියට පාර හදන්න පුළුවන්. මම තමයි දැනගන්න ඕනේ ඇහැ හැසිරියේ යුක්ත කොහොමද වාහනයක් පදවන කෙනා එයාට වාහනේ පාරේ පදවන්න පුළුවන් හැලිට දාන්න පුළුවන් එහෙනම් මේ ඇස් දෙකෙන් සුගතියට යන්න පුළුවන් දුගතියට යන්න පුළුවන් කන් දෙකත් එහෙමයි කටත් එහෙමයි අතපය මේ අතපය හම්බුනේ සංසාරේ පින් කරපු නිසා. බුදුරජාණන් වහන්සේක සූත්‍රයක පැහැදිලි කළා ඒක සංයුක්ත නිකායි. අම්මගේ කුසේ ඉස්සරලාම ඇතිවෙච්ච ඇහැටවත් පේන්නේ නැති තරම් පුංචි ස්වરૂපයක කිවි කලලේ කියන. කලලේට දවස් 7ක් වයස ගියාට පස්සේ අබ්බුදේ කියන. අබ්බුදේ කලලේට දවස් 7ක් ගියහම අබ්බුදේ අබ්බුදේට දවස් 7ක් ගියහම පේසියේ පේශියට දවස් 7ක් ගියහම ඒකට කිව්වේ ඝණය කියලා. මේ මේ ඝණය බවට පත් වුණාට පස්සේ මේ ඝණයෙන් හැදෙනවා බුබුලු පහක් කියලා දේශනා ඒ බුබුලු පහෙන් එකක් සත්වයාගේ හිස අනිත් දෙක අත් දෙක අනිත් දෙක පාද දෙක. ඝණය කිකිලි පිටරේක හැදෙයි කියලා සඳහන් කරනවා. ටිකක් දිගට. එතකොට මේ බුබුලු පහක් මේක හැදෙනකොට ඒ බුබුලු හැදෙන්නේ කර්මානුරූපවයි කියලා දේශනා කරනවා. සමහර කෙනෙකුට බුබුලු හතරක් හැදෙන්න පුළුවන්. ඔළුව තියෙනවා එක අතක් තියෙනවා කකුල් දෙක තියෙනවා. ඔළුව තියෙනවා අත් දෙකම තියෙනවා එක කකුලක්. එකක් කොට. ඒ දෙක බුබුල කීම් වෙලා හැදෙන්නේ. කර්මානුරූපවයි කියලා කියන එක. එහෙනම් අපිට එහෙම ඇදට නැතුව හීන් නැතුව හොඳට හම්බ වෙලා තියෙන්නේ ඇදට තියෙන හීන් වෙච්ච අයට වඩා සංසාරේ පින් කරපු. එහෙනම් අද්දක කියලා කියන්නේ ලොකු පින් ප්‍රමාණය වියදම් කරලා ගත්ත කොටසක් නේ. හැබැයි හරියටම සම්මාදිටික උනේ නැති හින්දා මේ අත පාවිච්චි කරලා මෙතෙක් කරලා තියෙන පෞද පින්ද කියලා හිතන්නේ. පින් කරලා හම්බ වෙච්ච අත පාවිච්චි කරලා කෙරුවේ ප්‍රාණඝාතය නම් හිනක හම්බ වෙච්ච මේ අතින් අපායට යන්න පාර හදනවා. පිනට හම්බවෙච්ච මේ පයින් නිරේත යන පාරයි හදලා තියෙන්නේ. එතකොට ධර්මය හම්බවෙච්ච එක මේ කරුණ අපට දැනුවත් කරලා තියෙනවා. අම්මට විරුද්ධව අතීසු, අම්මට විරුද්ධව කකුලීසු සංසාරේ කී කාලෙකට අතපය හම්බෙන්නේ නැති වෙයිද කියන කාරණාවක් හිතන්න බෑ. හම්බ වෙයි පණ නිතුව හම්බ වෙයි. ඒ ජීවිතේ දුන්න අම්මට විරුද්ධව ස්පීඩා කාගේවත් කකුල අහිමි කෙරුවොත් කකුලක් නොලැබේ. අර මූල සමාහලට පණලික කකුලක් හම්බෙනවා. හින් කරලා හම්බ වෙච්ච ෂණ සම්පත් සංසාරي අවුරුදු කෝටි ගාණක් මම නිරේක දෙන්නේ. මදුරුවෙක් ළඟ අත උස්සන වාරයක් ගන්න හිතන්න ඕනේ. හිනට හම්බ වෙච්ච අතින් පවක් කරනවාද? එහෙම නැත්නම් මදුරුවට යන්න හරිනවද? ඊළඟට පින්නතුනි දේශනා කළේ දුර්ලභ පබ්බච්චා ඒ කරුණු හරි දීර්ඝව සාකච්ඡා කරන්න තියෙන දේවල්. ලෝකේ පැවිද්ද පරම දුර්ලභයි. පැවිද්ද පරම දුර්ලභයි කියලා කියන්නේ බුද්ධෝත්පාදයේ අහිමි වෙනවත් එක්කම පැවිද්දත් අහිමි වෙනවා. බුද්ධෝත්පාදයක් නැති කවදාවත් පැවිද්ද දකින්න හම්බ වෙන්නේ නැහැ. බුද්ධෝත්පාදයේ යම්සේ දුර්ලභද පැවිද්දත් බුදුවරු පහළ වුණ කාලෙක බුදු දහම ජීවමාන කාලෙකම භික්ෂූන් වහන්සේලා ලෝකෙ දෙති. මහා සංඝරත්නය නිසා ලෝක සත්‍යයට සැලසෙන යහපත මෙච්චරයි කියලා සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා දේශනා කරපු ධර්මයේ භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවත් අති දීර්ඝ කාලයක් මහා සංඝරත්නය රැකගෙන යනවා. ආන්ීතින්ද තමයි ආනන්තරීය පාප කර්මවල පළවෙනි පාප කර්මයේ හැටියට සංඝ බේදේ පෙන්නේ. හුඟක් දෙනා සමහරලාට කියන්නේ පළවෙනි බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුවේ ලේස ලැබීම කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පළවෙනි එක සංඝ බේදය කියලා. සංඝ බේද කරනවා කියලා කියන්නේ ශාසනය විනාශ කරනවා කියන්නේ. මහා කල්ප අසංඛ්‍ය 4ක් 8ක් 16 පාරමිතා පූර්ණේ කලේ ලෞතර බුද්ධත්වයේ ලබාගෙන සමන් මහසි පිරිනම් පෑවත් තව අවුරුදු දහස් ගණනක් ශාසනයේ ඉදිරියට පවත්වන්න සංඝ ශාසනයක් බිහි කරන්නට. යම් කෙනෙක් ආන්ගේ සංඝ ශාසනය ભેද කරලා විනාශ කරනවා නම් ඔහු විනාශ කළේ බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තු. භාග්‍යතුන් වහන්සේගේ බලාපොරොත්තු විනාශ කරපු නිසා ඔහු හැඳින්වුවේ යමෙක් සංඝ ભેද කරනවා නම් ඔහු භාග්‍යතුන් වහන්සේගේ පාරමිතාව නිෂ්ඵල කරන්න වීර්යවද කෙනෙක්. පාරමිතාව නිෂ්ඵල කරන්න උත්සාහ ශාසනය විනාශ කරන නිසා සංඝ දේවී එනම් සංඝ ශාසනයේ පරම ගුරු දුර්ලභ පබ්බච අවසාන කාරණාව පිළිගන්නේ දුර්ලභං සද්ධම්ම සමන ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන එක දුකයි මේ කාලේ නම් පැය 24ම බණ ඒක දිගට ධර්ම ශ්‍රවණය කරන්න භාග්‍යවන්තයි සමහරලාට නවත්තන්නෙම නැති පැය 12ක් වගේ අති දීර්ඝ දේශනා තාමත් ශ්‍රද්ධාවෙන් දේශනා කරන අවස්ථාව පාරමිතා පුරලාභ පුණ්‍යවන්තේ කරන දේශනා අහන්න ලැබුණා ඒ තරම් අපි වාග්යවන්තයි මේක නමුත් කාලයක ලෝකේනවා එක බණපදයක් අහගන්නේ Tamange ජීවිතේ දන්නේ එක බණපදයක් කියන්නේ ජීවිතේ දෙනවා දහම්සුඳ රජුගේ කතාව වගේ දෙයක් මතක් වනපදයක් අහන්න ජීවිතේදී. තමන්ගේ ශරීර බරට රත්තරන් වෙනවා වනපදේ. ඒ තරම් ධර්මයේ පුරුලයි. නමුත් මේ කාලේ සුලභ පොත් කඩේකට ගිහිල්ලා බලහම අල්මාරි පුරවලා ගන්න. එක වනපදේ වෙනුවෙන් ජීවිතේ දෙනවා කාලෙදී. මෙදා භාග්‍යතුන් වහන්සේ කෙටි කරලා දුන්න මුළු ත්‍රිපිටකයේ වනපද කෝටි ප්‍රකෝටි ගණන් රැස්න අල්මාරි වල පිළිතුරු. එහෙනම් දුර්ලභ ධර්මයේ මේ තරම් කුතරම් මේ කාලේ කුතරම් සුළු. ඒ කියන්නේ අපි මොනතරම් වාසනාවන්තද? හරි වාසනාවන්තයි. ඒ වුණාට ත්‍රිපිටකයේ අල්මාරි වලටම සීමා වෙලා අපි බෞද්ධ කී කියා ඉපදිලා මැරිලා යනවා. ඔය ත්‍රිපිටකයේ අරන් පිටු අතර මොනවද තියෙන්නේ කියලා පෙරලලා බැලුවේවත් නැතුව මැරිලා යන බෞද්ධයෝ මේ ලෝකේ කොච්චර ඉන්නේ? මේ රටේ කොච්චර ඉන්නවද ත්‍රිපිටකයේ අත කියලා නැතුව මෙරළයන් මේ තරම් ධර්මයේ සුලබයි අපි කොයි තරම් අවසනාවක් ජීවිත අවසනාවන්ත කරගෙන තියෙන අනවශ්‍ය දේවල් රැ දීදි බරාගෙන තියෙන නමුත් මේ පොත ඇතුළේ මොනවද තියෙන්නේ කියලා පෙරලා බලන්නේ හිතනවා පොතේ කිච්ච. එහෙනම් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු මේ දුර්ලභ කරුණු පහ හැම උදෑසනකම මතක් මහණෙනි මේ ලෝකේ පරම දුර්ලභයි මේ කාරණා. ඔබට ලැබිලා තියෙන්නේ ගිලිහෙන්න නම් දෙන්න එපා. එහෙනම් අදට ඔබට ඒ ටික එහෙමමයි. සමහර වෙලාවට ජීවිතේ කවද ඉවර වෙයිද දන්නේ සමහර කෙනෙක් මේ වෙනකොට ජීවත් වුණ කාලේ වැඩි වෙන්න තියෙන කාලය ආන්නේ හින්දා නැවත නැවත හිතන කලයුත්ත නොකල යුතු මනාව තීරණය කරන ඔබට ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බුදුරජාණන් වහන්සේගේ කරුණාවෙන් භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ ජීවිතේ දිනන්නේ සුගතියෙන් සුගතියට ගමන් කරමින් උතුම් නිවනින් සැනසෙන්නේ මේ රැස් කරගත් පුණ්‍ය ධර්මයන්ද තුනුරුවන්ගේ ආශිර්වාදයේද හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච හේතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ කෙනෙක්නි ඔබ අප සියලු දෙනා කෙරෙහි සිටින් එවතුම් සදහම දේශනාව සිදු කළ පූජ්‍යපාද කෝරළෑගම සරණතිස්ස ගෞරවනීය සුබහන්සේට නිරෝගී චිරජීවනයේ සලසේවායි අපි සියලු දෙනා